මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ආසිල මහත්තයෝ. ආ. සුමන ගියා ලොකු මැණිකේ හොයන්ට. ආ මේ ඉස්කෝලේ නෝනි නේද? ඔව්. මොකද අද මෙහෙ ඉන්නේ? කෝ ලොකු? මේ ලොකු මැණිකේ ගියාලු බිසෝ හොයන්ට. සුමන බය වෙලා මට ඇවිල්ලා කිව්වා ලොකු මැණිකෙත් නෑ බිසොත් නෑ තවර ඒක හරි පුදුම වැඩක් නේ ඈ ඒ කවුරු නැති වුණත් කොමගේ ලොකු ඈ ලෝකෙට මං කියලා තියෙන්නේ මේ වලව්ව දාලා අඩියක්වත් එහා මෙහා යන්න එපා කියලායි නෝනි. මං ඒක දන්නවා රචිල මහත්තයෝ. නමුත් මේ මෙතන මහා භයානක ආරංචියක් හින්දානේ ලොකු මැණිකේ කලබල වෙලා බිසෝ හොයාගෙන ආන් අර ඈත ඈත මහා මූකලන්ට ගියා කියලා සුමනා කිව්වේ. හින්දා ඉතින් මම මගේ වැඩ සේරම දාලා මේ වලව්වට ආවා. බොහොම හොඳයි නෝනි. බොහොම හොඳයි. නමුත් මගේ භාර්ගියාව කියන තැනැත්තේ භාර්ගියාව නෙවෙයි ආරච්චිල මහත්තයෝ භාර්යාව හරි හරි කවුරු හරි මයේ මේ පරණ වලව්ව රැක බලාගෙන මං එනකල් මේකේ ඉන්නේ නැතුව මේ අහන්න ආරච්චිල මහත්තයෝ දුවෙක් හරි පුතෙක් හරි වැදූ අම්මා කෙනෙකුට තේරුණාද ලොකු මැනිකිට මහා නරක ආරංචියක් ආවලු බිසෝයි බිසෝගේ ප්‍රේමවන්තයයි දෙන්නා ආන් අර ඈතින් පේන මහා කැලේ පැත්තට යන පාරෙන් කැලෑගත වුණා කියලා. ඉතින් මේ පැත්තට ගියා නම් ඒක මහා අවදානම් ගමනක්නේ. ඒ හින්දා මේ අඩුතරමින් මෙහි හිටියේ නාමෙල්වත් එක්ක ගියා නම් හොඳයි නේද කියලා කියන්ටයි මං ආවේ. ඔය ඔය ඉස්කෝලේ නෝනි ඔය ඔය නාමෙලා තමයි බිසෝට ඉනාබේත් කවලා. ඉනා ගුරුකම් කරලා කෙල්ල මිනිහාගේ පැත්තට නම්මගත්තේ. ආ ආයෙත් වෙන පැත්තකට නම්මා ගන්න බැරි වෙන්න කරපු හිංගයක් ඒක. <laughs> නෑ රචිල මහත්තයෝ. නාමෙල් විද්‍යාව ඉගෙනගත්තු ගුරුවරේ. උගතේ. ඒ විද්‍යාවක් තමයි ඔය ඉනා ගුරුකමුයි ඉනා බේතුයි දීලා බිසෝට අනිත් මගුල් පරස්තාවල් එපා වෙන්න හිත නමාගත්තේ. ආ අනේ අම්මා පොල් මට අද නාමෙලා මේ කැලෑවේදී හදි ගැහුණා නම් මම අනේ ආරච්චිල මහත්තයෝ කරුණාකරලා ඔය තරහ මරා ඒක ඩිංගකට හරි අමතක කරන්ටකෝ මං කොහොම අමතක කරන්ටද අර ලස්ස ගානක් වියදම් කරලා දිගා මඩුල්ලේ ඉඩ කඩන් අරගෙන බෑනා කෙනෙක් හොයාගෙන ඒ බෑනට බිසෝ පෙළ වහට ගන්ට මං දීපු පොරොන්දුව එහෙමම තියෙද්දි ඈ මං කොහොමද අමතක කරන්නේ මේ අහන්ටකෝ දැන් මේ පැන නැගිලා තියෙන ලොකුම භයානක ප්‍රශ්නේ ඒක නෙවෙයිනේ ආරච්චිල මහත්තයෝ නැතු නැතු නැතු වෙන මොකද්ද ප්‍රශ්නේ ඈ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ ඔව් බිසෝ පන පිටින් ඉන්නවද නැද්ද කියන එකනේ ප්‍රශ්නේ හිත අමාරු තියෙද්දි ඇයි බිසෝ මහා මූකලනට ගියේ? ඇයි? මං කිව්වද ඒ මහා නරක අලි මූකලනට ගිහින් බිසෝ හොයන්ට කියලා ලොකුට ඈ? ඒ මං ඒ මූකලාන පුරාම ගියා බිසෝ හොයන්ට. මට බය කෙල්ලට කරදරයක් වුණාද කියලායි ඕනේ. ආ නෑ නෑ ආරච්චිල මහත්තයෝ. බිසෝට බය වෙන්න කාරණයක් නෑ. මොකද මේ නාමෙල් එක්කනේ ගියේ. මේ ඇයි ඇයි අග්ගාන්නේ අග්ගාන්නේ නාමෙලාගේ ළම කියලා හිතා ඈ මේ නෑ මේ බිසෝ හොයනවට වඩා මට ඕන කෙරුවේ නාමෙලාව බොතුව ගාවින් අල්ලාගෙන අපොයි අපොයි මගේ හිතේ පැවන වෛරේ මං කොහොමද යට ගහන්නේ මට සමාවෙන්ට ආරච්චිල මහත්තයෝ මං කියන්ට ගියේ බිසෝයේ මහා නරක කැලෑවට මහා මූකලානට තනියෙන් ගියේ වල්ලාලියෙකුගෙන් පහර කාලා හරි දිවිනහ ගන්නටද නැත්නම් වෙන විදිහකට දිවිනහ ගන්නටද <laughs> දිවිනහ ගන්නට මේ පැලැස්සට වේලපු දඩමස් විකුණන්ට ආපු කුක්කා කියන මිනිහා ආන් අර ආප්ප කඩේදි කිව්වලු බිසෝයි නාමෙලුයි කැලේට ගිය පිටිපස්සෙන් ආරච්චිලා තිරික්කලේලවගෙන ඒ දෙන්න මහ කැලෑවටම පන්නලා දැම්ම දැක්කා කියලා ඇත්තද ආරච්චිල මහත්තයෝ ඒ කතාව? හදෙයෝ සාකි. මම මම මම බක්කිය දක්කගෙන ගියේ එක මේ කුක්ක දැක්කලුද ඈ? දෑහිම්ම දැකලා තමයි මේ විත්තිය ආප්පහාමිනේගේ කඩේදී මිනිස්සු ඉස්සරහා කියලා තියෙන්නේ. බින්ගකෝ මින්ටකෝ මං එනකල් ඈ? හ්ම් කතාව ඇත්ත. මං එලවගෙන ගියේ නාමෙලාගේ හොම්බකට සමතලා කරලා බිසෝ බේර ගන්ටයි කරුමෙත වගේ දා හොඳටම රෑබෝ වුණා. බිසෝයි ඒ තක්කඩියයි අර මහා අලි හදිරමෙන් ඇතුළට ගියා. එච්චරයි මං දැක්කේ. නරක වේලාව කියන්නේ ඒ කුක්කා කියන මිනිහා ඒ සියල්ලම බලා ඉඳලා ආපමායට කීවනම් ඒ කටපත්ත තමයි මේ පැලැස්සේ ලොකුම පත්තරේ. ඒ කාතකට මේ ඉස්කෝලේ නෝනේ කියන එකෙත් ඇත්තක් තියෙනවා. බිසෝගේ තනියට හරි අරු හිටියානම් කෙල්ලට අකරතැබ්බයක් වෙන්න නොදී ඌ ඇව බේරා ගන්නට ඇති. ඒත් මුදියයි මායි ගිය කැලෑව පලාතකට ඌ දෙන්න ගෙහුන්නේ හැබැයි මුදියාගේ අර බේතට වගා කරනවායි කියන පැත්තට මුදියා මාව එක්කරාගෙන ගියේ නෑ කියලායි මට හිතෙන්නේ. ආරච්චිල මහත්තයෝ. ආ ආන් ආවා. ආන් ආවා ආරච්චිල මහත්තයෝ. පොලිසියෙන් ආවා. පොලිසියෙන් ආවා. නෑ නෑ නෑ නෑ. ඒක මගේ වැරද්දක් නෙවෙයි. නෑ නෑ මම මම මම පස්සෙන් ගෙලෙවි නෑ. මම පස්සෙන් ගෙලෙවි නෑ. මොනවද මේ කියවන්නේ? මං කිව්වේ ලොකු මැණිකියාව කියලා. ඈ ඈ කෝකෝ මගේ දූ බිසොතාවද? ඈ ඈ ඈ නෝනි ඈ නෝනි විසෝතාවද මෙලවා කියනවාද කියලා මන් දන්නේ මේ ලොකු මැනිකේ එන්ට එන්ට මේ ඔයා මට එවපු පණිවිඩය හන්ද මම මෙහාට වේල පහින්ම ආවා අනේ පින් සිද්ද වෙයි නෝනි කො කො කො මගේ දෝ දෝ බිසෝඩින්ග කො මගේ දෝ බිසෝඩින්ග ඈ එකාවද එකාවද නැත්තම් නැද්ද නැද්ද කො කො අරු කො අරු එන්ටද පස්සෙන් එලවගෙන ගියේ අර මිනිමරු අල්ලලි කැලේට ලොකු මැනිකේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න එපා. වතුර දාලා නිවෙන්ට අරින්ට. තේරුණාද? ඕනෝනි. ඔයා විතරයි දැන් මට ඉන්නේ. ඔයා කියන දෙයකට මං මං හරි හරි. අර අර අර අර මහ වන්නි මූකලානි ඉඳලා මේ මුවන් පැලැස්වට වේලාපු දඩ මස් කෝටු මිටි ගින්න අර කුක්ක කීවලු මං බිසෝයි තව බිසෝයි තව අරුයි අරුයි අරුයි මොකද්ද උගේ නම මොකද්ද උගේ නම නාමෙලුයිද ඒ නමවත් ගාවන්ට එපා නෝනි නමවත් ගාවන්ට එපා ඌ පිටගමකින් ආපු පිටගම්කාරේ ඇයි ඒ ළමයා මිනිහෙන් නෙවෙයිද නමුන්නේ ජීවිතේ බේරා ගන්න අත දීලා අවුරුදු ගාණක් බැල මෙහෙවර කරාපු නාමෙල් මිනිසෙක් නේද ඈ නෑ මං අහන්නේ මේ මේ අනේ අනේ ලොකු මැනිකේ කරුණා කරලා දැම්වත් ඉතින් ඔය ಜಾති කුල මල උස් පහත් වාද ભેද හිතලින් අහකට දාලා අපි කවුරුත් එකම පවුලේ උදවිය කියලා හිතාගෙන දැන් මේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න හිතනවද දෙයනේ නැත්තම් මේ මං යනවා යන්න අනේ එපා එපා එපා යන්න නෝනි යන්න එපා නෑ ලොකු මැනිකේ මට කේන්ති අර 1000කින්වත් හොයාගන්න බැරි හොඳට ඉගෙන ගත්තා හොඳ චරිතයක් තියෙනවා කිසිම කෙනෙකුට කවදාවත් වංචාවක් නොකරපු නාමයට දොස් කියනවට ලොකු මැනිකේ මේ මේ මේ ආන්ට නෝනි මේ ආන්ට ඒ හොඳකම් කොච්චර තිබ්බත් මම ඔළුව නමන්නේ නෑ ඒ පිටගංකාරයට කතාව කම්මුත් ඔය මහාන් තත්ත්වේ හින්දා තමයි බීසෝල්ගේ දෙට්ටම නාකි වෙනකන් තියාගෙන ඉන්න ලොකෝ ලොකෝ මොනවද ඔය කටුකුටු ගන්නෙ ඈ මොනවද කටුකුටු ගන්නෙ නාමෙලා හොඳ එකෙක් වෙන්න ඇති ඒත් පීයක් රත්තරන් කියලා මට පුළුවන් ද ඒකෙන් ඇනගන්න? ඔයිට වඩා හැම අතින්ම ගැළපෙන ලස්සකින්වත් හොයාගන්න බැරි බෑනා කෙනෙක් මං දිගා මඩුල්ලට ගෙහුම් හොයාගත්තේ. කරුමේ කියන්නේ එදා ඉඳලම බිසෝ ලෙඩින්. ඔව්. කාරණාව මොකක්ද කියන්ට මේ ඉස්කෝලේ නෝනිවත් දන්නේ නෑ ඕ මං හිතන්නේ. ඒක දන්නේ වෙදමාමා විතරලු. නෑ නෑ ආරච්චිලා මා දන්නවා. මට ඔය පළහිලව්ව මුල ඉඳලම විස්තර කෙරුවා අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා. ඔනේ අම්මපා, මේ ලොකු ගුණාව පොල්ලන් සීනට හරි තුතු කුලියට හරි මාරු කරන්න බැරි හැටියක්. මොකද ආරච්චිලා මහත්තයෝ කිව්වේ? මට ඇහුනේ මේ ලොකු ගුරා කියපු වචන ටික විතර. <laughs> ආ හරි ආ හරි. ලොකු ගුරුන් වහන්සේ තමයි මේ අපේ දූට ඉංග්‍රීසියෙම උගන්වන්නට කියලා නාමෙලාට කීවේ. ඒක හොඳ වැඩක් තමයි නෝනේ. නමුත් ලොකු ගුරාගේ ඒ ගෝලයා බිසෝට ඉංග්‍රීසි විතරද ඉගන්නුවේ ඈ නෑ නෑ මේ එළු පාලි සංස්කෘත හෝ හෝ ඒ එළු වැඩ උගන්නන්ට කියලා ලොකු ගුරාද කීවේ ඈ ඒකටද බිසෝව මුලා කරගෙන කොකිට කෙරුවේ ඈ සුමනා සුමනා බලාපන් මුදියන් සෑවද කියලා ඈ මුදියන් සෑවද සනී ඒ ලූපාලි සංස්කෘත කියන වචනවල තේරුමවත් දන්නේ නැති මේ මිනිස්සයාට ඇයි මේ පැලැස්සේ ගම්මුලා දැනියවෙන්න මිනිස්සු ඉඩ දුන්නේ හැබෑටම අනේ මට සමාවෙන්න ඕනි ආ මගේ ඔළුව පුපුරන්ට එනවා වගේ මට දැනුනේ ඉඳයි මං ගේ ඇතුළට ගියේ. ආ ඒකට කමන්නේ ලොකු මැනිකේ. දැන් ඉතින් මෙතන මේ තියෙන පටලැවිල්ලට කාට දොළු අමාරු නොහැදෙන්නේ ඇත්තට. <laughs> මෙතන කොහෙත්ම නෑ පටලැවිල්ලක් නෝනි. මේවා පටලවාපු එක මගේ අතට අහුණු ගමන් මං ඌව තලනවා ගෙම්බෙක් වගේ තුරු වීසි වෙන්න. ආ ඔව්. කවුද තලන්නේ තුන්නේ කෙන්ට? මේ මේ මේ මේ මේ මේ මේ ඔළුව කැක්කුම තියනවා නම් ගෙහුම් දිගෑදෙනවා හෙට උදේ වෙනකල්. ඔව්. පුරස්න අහන්නේ නැතුව මෙතන. ඔව්. මං දන්නවා. මං දිගෑදෙනකල් තමයි බලා ඉන්නේ. අර අර නෑ. මං ඒ හරිය ගිල ගන්නම්කෝ. මේ මේ මේ මේ අහනවා ලොකෝ මේ අහනවා. මං බිසෝව හොයන්ට මහා මූකලාන දෙවනත් වෙනකල් ගියා. ඒ මහා මූකලානේ බේත් ඇතවවන ගොයියලා කීවේ ඒ විදිහේ නෝනා කෙනෙකුයි මිනිහෙකුයි යකා විදපු ගල්ලන දිහාට යනවා දුටුවා කියලා. වටිනවද බිසෝට ඒ වගේ කැලෑ පොජ්ජකට යන්න Tamanට ගැළපෙන්නේ නැති එකෙකුගේ අතේ එල්ලීගෙන ඈ නෑ කවුද කිව්වේ ආරච්චිල මේ බිසෝට ගැළපෙන්නේ නැති එකෙක් එක ගියා කියලා? මමයි කිව්වේ මමයි කිව්වේ මං අදත් කියනවා ඒක. ඔව් මං අදත් කිව්වා. එහෙනම් කවුද බිසෝට ගැළපෙන මිනිස්සයා? ඈ? කියනවා බලන්න. කවුද? අර දිගා මඩුල්ලේ සුන්දරසේන ඉලන්දාරියා. ආ ඒ ඉලන්දාරියාගෙන් නඩත්තුවේ ඉල්ලලා ඒ ගමේ ගෑනු ළමයි දෙන්නේ මගේ මොකටද කට ඒක පට්ටපල් මුසාවාදයක් ලොකෝ. <laughs> ඒක ඒ ඉලන්දාරියා අල්ලගන්ට බලන් ඉඳලා යාළු වෙලා ඇඟෑලුම් වෙලා කොට වරද්දා ගත්තු සිරිකියෝ දෙන්නේ ගහපු ගැටයක්ලු. ඒ ගැටේ ඉහෙන්ට කලින්ද ඔය කියන අපූරු බෑන හොයාගත්තේ. ඒකද අර ඒවාපු ලියුම් දැකලා 17 කල්පනා කර කර ඔළුව කහ කහ කල්පනා කර කර හිටියේ. මං හිතන්නේ ඒවා එවන්ට ඇත්තේ නාමෙලා කියලයි. වෙන කිසි කෙනෙක් නෙවෙයි නාමෙලා නාමෙලා. අනේ අම්මපෝ මොට එන කෙන්ති. ලොකු මැනිකේ දැන් බලාගෙන ගියාම මේ සේරෝම කරදර සිද්ධ වෙන්නේ නාමෙලි හින්දා කියලාද මේ ආරච්චිල මහත්තයා විශ්වාස කරන්නේ? නැතුව නැතුව මගේ අම්මා මුත්තා කාලෙවත් මේ මුවන් පැලැස්සට මේ වගේ නොහොබිනා එකෙක් ආවද ඈ මෙතන මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ තරුණ තරුණියන්ගේ හිතවල ඇතිවෙන ආලවන්තකම් ආදරවන්තකම් හින්දා ඒ තරුණ තරුණියෝ එකිනෙකා එකට ඉන්න ඕනෑ කියන කල්පනාවෙන් ගෝලනෝනි මේ අහනවා අපේ කාලේ ඔය කියන ආදරවන්තකම් කෙහෙල් මල් ආලවන්තකම් තිබ්බේ නෑ. පවුලක ගෑනු කෙල්ලක් වැඩි වයසුනාම කොටහලුවක් තියලා ගමටම කියනවා දැන් ඒ කෙල්ල ලොකු වෙලයි කියලා. ඒක කැවුම් කීවත් කන දවසක් වෙන් කරගෙන කොටහලුවක් තියෙනවා. ආ ඊට පස්සේ එදා ඉඳලා ඒ කෙල්ලගේ මහ උන්දලා කෙල්ල පරිස්සම් කරලා බලා ඉන්නවා ගැලපෙන මනමාලයෙක් කොහොමද? දිගා මඩුල්ලේ ගමකින් ආපු ඒ මිනිහා වගේ පොට වරද්දාගෙන ඒක වහගන්ට මුවන් පැලැස්සට ආපු මනමාලයා වගේ ලොකෝ ලොකෝ දැන් ඇති ඒ හරිය කිව්වා අනේ අපේ මේ මේ කතාව දැන් නරක පැත්තකට තමයි යන්න තනන්නේ ඊට කලින් මම යනවා යන්න ලොකු මැනිකේ. ඔව් අමතක කරලා දාලා බිසෝ හොයාගන්න බලන්න ඉක්මනටම. හොයා ගිහින් එන්න ඕනි. ඔන්න ඕක තමයි මෙතන තියෙන මහා පටලැවිල්ල. මේ ලොකු කෝ ආරචිල්ල ඉන්නවයි? ඔය ඉන්නේ ආන්සි පුටුවේ නිදාගෙන. ඇයි වේද මාමා? ආරචිල්ල නිදිනම් අවදි කරන්ට එපා. හ්ම්? නමුත් ආරච්චි ලැබියාලු නේද බිසෝ හොයන්ට මේ මේ අර මහා නරක මහා මෝකලා නැත. ඒ ගිහින් ඇවිත් තමයි ඔය දිගේ ඇදිලා ගොරව ගොරව නිදාගෙන ඉන්නේ. හ්ම්. හේ මාමා බිසෝ ගැන මොකුත් ආරංචියක් ලොකු කලබල වෙන්නේ නැත්තම් මේ මං කියන්න. අනේ පුතුමා මේ කියන්ටකෝ කියන්ටකෝ මොකද ඒ උනේ කියලා. <coughs> විසෝතවත් නාමෙල්ටවත් හානියක් අකරතැබ්බයක් මේ වෙනකන් නෙලා නැහැ. නමුත් ඒ දෙන්නා ඒ මහ කැලේ මැද අර නරක ඇට જાති පැල කරපු හේම් බලා ගන්න නරක මුරකාරයෙකුට අහුවෙලා හිටන් දෙයනේ කොන්දේ දෙයනේ එහෙම නරක මිනිහෙකුට හදි කැස්සුවේ ඒ අහිංසක ඕ ඕ නිතින් ඕ නිතින් ඕ ඕකනේ මම මුලින්ම කිව්වේ කලබල කරනවා නම් මේ මම ඒවා කියන්නේ නෑ කියලා. හොඳයි මාමා. මං කලබල කරන්නේ නෑ. අනේ මං කලබල කරන්නේ නෑ. විසොයි නාමලුයි හොඳින් ඉන්නවද කියන්නේ. හරි හරි හරි. මොකද්ද මං කිව්වේ දැන් ටිකකට කලින්? හ්ම්? අකරතැබ්බයක් වෙලා නෑ කිව්වා. ඒ උනාට. ආ. එහෙනම් ඒ ඇති. හ්ම්? අර තිලාවදි වෙලාද? ඊගෙන ඇවිත් නේද? මාමට එන්නේ නැද්ද? අරටුව තියෙන බුරුත කඳක් කිරන සද්දේ. ඒටත් <laughs> උමයි පංගුවක් දාට. මම්මගේ කන් වලට පෙඳ ගහගෙනයි. මේ ඒ ගැන අපි පස්සේ කතා කරමු ලොකු. දැන් මේ බිසෝයි නාමෙලුයි දෙන්නා මට දුකයි ලොකු. අනේ මාමා. උන්නේ නාරියට මගේම දුවෙකුයි බෑනෙකුයි වගේ. මේ ගෙදරයි. මගේ දේ පොළයි බලාගෙන ඉඳලා ඉඳලා උන් හිටි ගමන් ටික දොහකට හරි ඈත් වෙලා යන ඒ කියන්නේ හයි පෙන්නේ නෑ කියලාද මාමේ ඔය ඔය මං එහෙම කිව්වද නෑ නෑ අනේ නමුත් මම පපුව පැලෙන්න එනවා ඉදෙන්නා ගැන ඉදෙන්නා ගැන ආ ආං කහිනවා හැරිලාද කොහෙද නෑ නෑ අනිත් පැත්තට හැරිලා බුදියෝන් ආයෙත් මේ ලොකුට මම මේ කියන දේ ආරච්චිල දැනගත්තත් මට කමක් නැහැ. නේද මාමා? නමුත් ආරච්චිල මුල ඉඳලම අර ළමයා කොන් කෙරුවා. ඒ ඉලන්දාරියාර බොරු රත්තරන් ඇති සුගේ නිදානයක් හොරකම් කෙරුවා කියලා මුලා වෙලා. ඒක මුදියන්සේගේ පුතාට බිසෝව බන්දලා දෙන්න මුදියා ගොතාපු බොරු කතාවක් මාමා. හරි හරි හරි ඒක අපි දන්නවා. ඒ උනාට බොරු නිදානේ හාරාගෙන නාමෙල් දුම්බරට පැනලා යන්න ගියයි කියලා. මේ නිකං පාල කඩ වීදියට යනකොට මුදියාගේ අර මේ මේ හොර මැරවරයෝ දාලා නාමල්ගේ අතපය එහෙම බැඳලා ඇදගෙන ගිහිල්ලා ලොරියකින් ඈත පැත්තකට ගෙනි චලුනේ මාමා ඊට පස්සේ ඒ ළමයාට ගහලා තලලා නොසෑහෙන වද දීලා මැරුණයි කියලා ආරච්චිලාට ලියුම් පිට ලියුම් එව්වා මාමා. හරි හරි හරි. කවුද ඒ ලියුම් එව්වේ? වෙන කවුද ඉතින්? අර හොර කඩකාරයා මිසක්. අපේ ආරච්චිලා ඒවා දැකලා බොහෝම සන්තෝෂෙන් hina වෙලා ගින් තමයි අර දිගා මඩුල්ලේ මනමාලේ හොයාගත්තේ. ඔව්. හරි හරි හරි හරි. මේ දැන් මේ මනමාලයාගේ කතාව වෙනත් එකක් ලොකු. හ්ම් <laughs> අපි ඒ ගැන පස්සේ කතා කරමු. දැන් අපට තියෙන මේ ලොකුම ප්‍රශ්නේ <laughs> හරිම කනගාටුයි බිසෝයි නාමෙලුයි දෙන්න. ආනරි ආනරි. ඒ දෙන්නා ඒ මහා නරක වල්ලලි කුටි වලාසු නයි පොළොංගු ඉන්න කැලේ පැත්තට කවුද දන්නවද එළවලා දැම්මේ? නෑ නෑ නෑ. ආරච්චිලලු උන් දෙනා පස්සෙන් එළවලා අනේ ඕමෝගෙන ඔය කැපුදෙන් මාමා කියන්න මාමා ඉතුරු හරි මාමට කවුද බිසොයි නාමලුයි මහා මූකලන්නට එළවලා දැම්මයි කියලා කිව්වේ මේකයි කුක්කා කියන අර වේලපු දඩ මස් මිටි ගෝණි වල දාගෙන ඇවිදින්න මිනිහා ඔව් <laughs> ඔව් ඒ මිනිහා මට කිව්වේ මේ මෙහෙමයි ආරච්චිල උන්නේ මේ විදගුරුන් වහන්සේගේ දූඩිංගයි. නෑ නන්දියයි දෙන්න අලි හදිරමට පන්නලා දාලා ආපහු ඵලෙයි කිව්වා. ඒ කියන්නේ ඒ දෙන්න පස්සෙන් එලවාගෙන ගෙවුන් අර මහ නරක කැලෑවැට දාලා ආපහු ඵලෙයි කිව්වේ ගියා කියලා. මිනිහා හිතන්නේ බිසෝ මගේ දූ කියලා. මං අහන්නේ වටිනවද ඒ වගේ නොහොබිනා වැඩක් කරන්ට? ඇවිද මම මේ මේ මේ කෑ ගන්න කෑ ගන්න. කවුද කවුද කවුද කවුද කවුද කවුද කවුද නොහොබිනා වැඩක් කරන තක්කදියා. ඈ මම මේක ලේසියෙන් අරින්නේ නෑ. කවුද ඒක කවුද ඒක? ගන්නවා මෙහාටම කවුද? ඔය ඔක්ක තමයි වෙරිමර ගාතෙන් කෑ ගහන්නේ. ඌ ලොකු අත පියා ගන්නවද නැත්නම් යන්තම්. මේ ලොකු ලොකු ලොකු නැද්ද වලව්වේ? ඈ ලොකු නැද්ද වලව්වේ? කෝ වැඩකාරී සුමනා? කෝ? සුමනා? සුමනා සුමනා අද මන්ද මොකද්ද මේ කියන නම? මොකද්ද හැබැයිම ඈ සොයිසද සොයිසද මේ මේ හේල් මල් අලුත් නම් මට බෑ මතක තියාගන්න. මේ වැඩකාරී මොකද්ද බං මේ නම? මේකත් නෑ පාර. කෝ කෝ මේ මගේ ලොක්කි. කෝ ලොක්කි? ලොකෝ ලොකෝ මෙහාට යහපත් වෙන්න වස්තුව මෙහාට යහපත් වෙන්න මගේ මේ ඉස්කත්ත පුරන්ට එනවා අර මහකලේ හිටිය කාවල් කාලෙක මට බොණ්ඩ දීපු එවුවා බීලා ඒ මිනිහගෙන් මං ඇහැව්වේ එකම එක ප්‍රශ්නයි කෝ මගේ දෝණියන් දෑ කියලායි ඌ වෙලිවලාද මන්දා මට කිව්වේ උඹේ දෝණියන් දෑ දුම්බරේක එක ගියාව යකා විදපු ගල්ලකට කියලා ලොකෝ ඈ ඈ කවුද කවුද ඒකේ ගහන්නේ කවුද ඒකේ ගහන්නේ මගේ රත්තරන් දූටින්ගද නෑ නෑ නෑ නෑ වෙන්න බෑ වෙන්න බෑ. ඒ ඒ වැඩකාර කෙල්ල සෙමිනා සෙමිනා ලොකෝ මේ මේ කල බොල වෙන්න එපා. විසෝයි නාමෙලුයි අපාවිදපු ගල්ලේ හොඳින් ඉන්නවා. ඔව් ඔව් හොඳින් ඉන්නවා. මේ ආරච්චිලට ඒ විත්‍යක් යන්න එපා. ඒ දෙන්නා මං ආපහු ගෙන්න ගන්න මේ මේ. මගෙන් බේජ්ජත්තුවේ කුක්ක කියන මිනිහට මං කිව්වා. හොඳේ? ඒ බුදු බවන්තේට මමට. කුක්ක කිව්වේ විසෝව බොම හොඳින් රැකබලා ගන්නවා කියලා. ඒ කුක්කට මං අනන්තවත් බේත් කරලා තියෙනවා මේ මේ නොයෙකුත් ලෙඩවලට. ඒ හින්දා මට මිනිහා විශ්වාසයි. හැබැයි ඉතින් මිනිහට මේ අපේ පංගුවක් නංගන් කියවන්න අමාරුයි. <coughs> මේ මම නාමල්ගේ නම උච්චාරණය කරන්න හැටි කියලා දුන්නා. නමුත් මිනිහට බෑ ඒක මතක තියාගන්න. ඒක කවිතර නෙවෙයි මේ අපේ ගෙදර ඇත්තට සුමනා කියලා වැඩකාරිට අඬ ගහන්න බැරුව දැක්ක නේද කියපු නම්. <laughs> හරි හරි හරි. කොහොම හරි මං ඒ කැලේම ඉන්න කුක්කා කියන මිනිහට හයියෙන් කෑ ගහලා කිව්වා නාමෙල්ගේ නම නාමෙල් නාමෙල් කියලා. <laughs> ආ නා නරුගේ නම කියනවා. අරුගේ නම කියනවා. කවුද කවුද කවුද නාමෙල්? කවුද නාමෙල් කිව්වේ? ආ ආ ආවයි ආවයි එක. කවුද නම කිව්වේ? ඌ කෝ කෝ කෝ ගනාම ගන්නවා මෙහාට ගන්නවා මෙහාට මං හොඳ සාපාටුවක් දීලා නාමෙලාව අරින්ට දුම්බරටම ගන්න මෙහාට මේ මේ ලොකෝ කලබල නොකර ආරාතිලට කවුරු නුමුත් බොණ්ඩ දීපුවේ විස જાතිවල නරක විපාක විඳගන්න තවත් ටික නිදා ගන්න ඉඩ දෙන්න එක හොඳයි මං යනවා එහෙනම් අනේ පායන්ත බුදුමාමි අනේ යන්ට පා අපි මේ මුවන් පැලසේ ඉන්න මිනිස්සු සේරම එක හරියමු. විසුයි නාමෙලු හොයාගෙන එන්න. අනේ යන් යන් මාමා දෙම්මම යන්. අපි දෙම්මම යන් මාමා. කාටද යන් කියන්නේ? කාටද යන් කියන්නේ? නාමෙලා හොයාගෙන යන්න කියලා? ඈ ඈ ලොකෝ ලොකෝ ලොකෝ අද මුවන් පැලසේ රංගපෑම ශේනානි වික්‍රමසිංහ උලපනේ ගුණසේකර රම්‍යා වනිගසේකර සහ විජේරත්න වරකාගොඩ නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරී මුදලිනායක සෝමරත්නයන් ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න